නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස මේ මොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ අලෝභය ගුණයක් ලෙස වඩන්නේ කෙසේද කියන කාරණාව. අපි දන්නවා අනන්ත අප්‍රමාණ අපේ ජීවිතවල මේ ලෝභය අපිව පුතුජන ස්වභාවයට පත් කළා මේ ලෝභය අපිව අනාර්ය මාර්ගයට මඟ පෙන්නවා මේ ලෝභය අනන්ත අප්‍රමාණ දුකට අපිව උරුම කළා එහෙනම් තවත් මේ සංසාරයේ ඉපදිලා දුක් විඳින්න අපි කැමති නැති නිසා මේ සසරේ නැවත නැවත භවගාමි වෙලා මේ පැවැත්ම තුළ ඉන්න අපි අකමැති නිසා දැන් අපට අලෝභය වඩා ගැනීමේ අවශ්‍යතාවය මේ සිතම අපට නිර්මාණය කළා. අලෝභය කියලා කියන්නේ මේ හැම දෙයක්ම අත්හැරීමෙන් ඇතිවෙනා වූ නිරෝධගාමිනිත්වය. හැම දෙයක්ම භෞතිකවත් මානසිකවත් අපි අල්ලාගෙන ඒක අපේ මගේ කියලා පුද්ගල ස්වභාවයක් අදාගෙන අපි මේවත් එක්ක බැඳෙනවා. ඒවා අයිමි වෙයි කියලා නඩත්තු කරන්න ගැටෙනවා. මේ මානසිකත්වයේ නිසා අපට දැන් වෙලා තියෙනවා නැවත නැවත මේ නාම රූපවලම උත්පත්තියක් ලබන්න. අනන්ත අප්‍රමාණ මේ සංසාරයේ ඉපදිලා මේ වගේ தත්ත්වයන් අනන්ත අප්‍රමාණ අපි මුණ දීලා දුක් විඳලා අපට තාම බැරි වුණා. මේ අල්ලාගත්ත දේවල් තුලින් තමයි අපට මේ දුක උරුම වෙලා තියෙන්නේ. මේක අත්හැරියාම මේ දුකෙන් අපට නිදහස ලැබෙනවා. එහෙනම් අත්හැරීමෙන් තමන්ව නිදහස් කරගන්නට ඕනේ කියන අවබෝධය අපට තාම පාළ වෙලා නොතිබෙන්නට පුළුවන්. ඒ අවශ්‍යතාවය මත තමයි අද අපි විශේෂයෙන්ම තීරණය කළේ මේ අලෝභය ගුණයක් ලෙස වඩලා රාත් වෙලා පිරිණිවන් පාන්නේ කොහොමද කියන කාරණාව කතා කරන්න. අපි දන්නවා ලෝභ දේශ මොහ නැති කළාම ඒකාන්ත වශයෙන් එයා rahat වෙන බව. ලෝභය නැති කළොත් අලෝභය බවට පත් කළොත් එයා අනාගාමී වෙනවායි කියලා භාග්‍යතුන් වහන්සේ අප වෙනවා. හැබැයි ලෝභ දේශ මොහ නැති කළොත් තවත් වතාවක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒකාන්ත වශයෙන්ම එයා නැවත ඉපදෙන්නේ නැහැ කියලා. දැන් අපට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ සංසාර විමුක්තියටපත් වෙන්න එහෙම නැත්නම් මේ දුකෙන් නිදහස් වෙන්න. එහෙනම් මොකද්ද මේ ලෝභය තුල පවතින මේ අලෝභය? මොකද්ද අපිට මේ අලෝභය මෙච්චර දුරට අවශ්‍ය වෙන්නේ? අලෝභය නැතුව අපට මේ සංසාරයෙන් එතර වෙන්න බැරිද? ලෝභය anu කුමක්ද? අලෝභය anu කුමක්ද? ලෝභයෙන් අලෝභය දකින්නේ කොහමද? අලෝභයෙන් ලෝභය දකින්නේ කොහමද? මේක තපස්වරයෙක් ඇතුළත ඇතිවෙන කුතුහලයක්. ගොඩාක් මේ මාර්ගයේ වඩන භාවනා යෝගී මේ විදිහට කල්පනා කරනවා. මේක අල්ලාගත්තාම ලෝභයලු ආයේ අල්ලාගත්ත තැනින් තිබ්බාම අලෝභයල. මොකද්ද මේ ප්‍රශ්නය? මොකද්ද මේ කියන කතන්දරය කියලා අපට අනන්ත අප්‍රමාණ තර්ක ඇති වෙන්න පුළුවන්. අපි තුලම වහද විවාද පවත්වෙන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක් වශයෙන් ඉන්නකොට අලෝභයලු විහාරාධිපති වුණාම ලෝභයලු දානශාලාවේ තිබුණාම අලෝභයලු පාත්‍රයට ගත්තාම ලෝභයලු ගබඩාවේ තිබුණාම අලෝභයලු ඒක අරගෙන ගින් කුටියෙන් තිබ්බාම ලෝභයලු එතකොට අතන තිබුණ දේ මෙතන තිබුණාම මේ ලෝභය අලෝභය උනේ කොහමද නැවත මේක අරන් ගිලා ගබඩාවෙන් තිබ්බාම අර ලෝභය නැවත අලෝභය උනේ කොහමද මෙන්න මේ කාරණාව අපේ ප්‍රඥාවෙන් විමසන්නට අවශ්‍යයි ප්‍රශ්නේ තියෙන්නේ ලෝභය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අලෝභය නෙමෙයි ඒ නිසා ඇති කරගන්නා බැඳීම ඒ නාම රූප නිසා අපි හදාගන්න ජාති ජරා භවයටයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් එකම වස්තුවක් තුල ක්‍රියාකාරී ස්වභාවයන් දෙකක් තියෙනවා. එකක් තමයි ලෝභ ක්‍රියාකාරීත්වය, අනිත් එක තමයි අලෝභ ක්‍රියාකාරීත්වය. මේක ප්‍රඥාවෙන් දකින්නට ඕනේ. රාත් වෙලා පිරිණිවන් පාන්න අදාසක් තියෙනවා නම්. සෑම වස්තුවක් තුලම මේ ලෝභය අලෝභය දෙකම මිශ්‍ර වෙලා තියෙන්නේ. කිසිම නාම රූපයක් අපට ගන්න බෑ. අලෝභයෙන් ගන්නත් බෑ, ලෝභයෙන් ගන්නත් බෑ. අලෝභයෙන් ගන්නේ ලෝභයේ තියෙන නිසා නේද? ලෝභයෙන් ගත්ත දේවල් නේද පස්සේ අලෝභය කරගන්නේ අත්තරින්නේ. එහෙනම් ඒක ගන්නකොටම ඒක තුල අලෝභයක් තිබිලානේ. මේ ලෝකයේ සෑම කෙනාම සැප හඳුනන්නේ දුකට සාපේක්ෂව නෙමෙයිද? දුක හඳුනන්නේ සැපට සාපේක්ෂව නෙමෙයිද? එහෙනම් අලෝභය කියලා අපි යමක් වඩන්නේ ලෝභය මේ ලෝකයේ පවතින තාක්කල් පමණයි. එහෙනම් අලෝභයෙන් යම්කිසි කෙනෙක් අනාගාමී වුණා නම් අලෝභය ගුණධර්මයක් වශයෙන් වඩලා රාත්බෝධයටපත් වුණා නම් ඒ හැමෝම අලෝභය වඩලා තියන්නේ ලෝභයට පින් සිද්ධ වෙන්න. යමෙක් යමකින් ආලෝකය දකිනවා නම් ඒ ආලෝකය දකින්නේ අඳුරට පින් සිද්ධ වෙන්න නෙමෙයිද? අඳුරක් නැත්තම් ආලෝකය අඳුනගන්නේ කොහමද? ආලෝකේ නැත්තම් අඳුරක් අඳුනගන්නේ කොහමද? මෙන්න මේ යථාර්ථය දැක්කාම තමයි ලෝභයයි අලෝභයයි එකම වස්තුවේ ක්‍රියාකාරීත්වය කියලා දකිනවා. දැන් මේ භාවනා යෝගියාට තාපසයාට ලෝභය පේන්නේත් නැහැ අලෝභය පේන්නේත් නැහැ සෑම වස්තුවක් තුළම ලෝභ අලෝභ කියන දෙකම පේනවා ඒ කියන්නේ එයා ඉන්නේ මධ්‍යස්ථ ප්‍රතිපදාවේ දුක හඳුනන දුක් විඳින හැමෝම ඉන්නේ අත්තකිල මතාන යෝගයේ සැප විඳින සැප හඳුනන හැමෝම ඉන්නේ කාමසුකල්ලිකාන යෝගයේ හැබැයි සන්තෝෂයෙන් දුක් විඳින කට්ටිය දුකේ නෑ එයා ඉන්නේ සැපන්තේ කනගාටුවෙන් කම්පාවෙන් දුකෙන් සැප විඳින හැමෝම ඉන්නේ කත්ත කියලා මතාන යෝගී හේතුව ඒගොල්ලෝ සැපයට අයිති නෑ. එහෙනම් මේ ලෝකේ සැප විඳින හැමෝම කාමසුකල්ලිකාන යෝගී ඉන්නවයි කියලා අපි හිතුවට ඒ අය අකමැත්තෙන් සැප විඳිනවා නම් ඒ කට්ටිය කාමසුකල්ලිකාන යෝගයට අයිති නෑ. දුක් විඳින හැමෝම අපි ඉතාලන ඉන්නවා අත්තකිල මතාන යෝගේ ඉන්නවයි කියලා. හැබැයි කැමැත්තෙන් දුක් විඳිනවා නම් සන්තෝෂෙන් ඉනාවෙවි දුක් විඳිනවා නම් ඒ මිනිස්සු අත්තකිල මතාන යෝගේ නෙමෙයි ඉන්නේ. ඒ මිනිස්සු ඉන්නේ කාමසුකල්ලිකාන යෝගේ. මේ ධර්මයේ යථාර්ථය අපි දකින්නට ඕනේ. ජාති ජරා භව හැදෙනවා නම් ලෝභය, ජාති ජරා භව ඇදෙන්නේ නැතුව පරිභෝජනය කරනවා නම් අලෝභය. මෙන්න මේ පුංචි දේනේ හදා ගන්න තියෙන්නේ බඩමුට්ටු විසි කරන්නවත්, බඩමුට්ටුන්ට දේශ කරන්නවත් නෙමෙයි. මේ මානසික වෙනස හදා ගන්නට ඕනේ. අල්ලගන්න නැතුව බැඳෙන්නේ නැතුව ඒක පරිභෝජනය කරන්න දක්ෂ වෙන්නට ඕනේ. අන්න ඒ දක්ෂකමට තමයි මේ අලෝභය කියලා කියන්නේ. මේ ප්‍රඥාව තාම අපි වඩාගත්තේ නැහනේ. එහෙනම් මේ ලෝකයේ පවතින සෑම වස්තුවක් තුළම පවතින ධර්මතාවයන් දෙකක් තමයි ලෝභය අලෝභය කියන ධර්මතාවය. පවතින තාක්කල් මොනවද ඒක තුළ පවතින්නේ ලෝභය. නොපවත්මට තප යන තාක්කල් ඒකේ පවතින්නේ මොකද්ද අලෝභය. අපි ගෙයක් අදනවා ලස්සනයි. ඒ ගෙදරට කිසිම කෙනෙකුට ගල් ගහන්න දෙන්නේ නැහැ. ඒ බිත්ති ඌරන්න දෙන්න ඒවා බොහොම ලස්සනට පරිභෝජනය කරනවා ළමයින්ට අඟුරු කැල්ලක් අරගෙනවත් මොකවත් අඳින්න දෙන්න ඇයි මේක අලුත් මේක පරිස්සම් කරනවා අවුරුදු 60ක් 70ක් 80ක් පරණ වෙච්ච පුරාණ ගෙවල් තියෙනවා. ඒ ගෙවල් වල නටමුන් විතරයි තියෙන්නේ. හැබැයි ඒ ගෙවල් වලට කවුරුත් මේව ලියන්න එපා, ගල් ගන්න එපා කියන්නේ. ඇයි? ඒවා පරිභෝජනයෙන් බැහැර වෙලා ඒවා දැන් අපිට අලෝභය බවට පත් වෙලා. කැමැති කෙනෙක් කැමැති දෙයක් කරගත්තාද ප්‍රශ්නයක් නැහැ කියන මානසිකත්වයට ඇවිල්ලා අලෝභය ඇති වෙන්නේ අර ලෝභය කියන ධර්මතාවය නැති වුණාට පස්සේ එනනම් මේ අලුතෙන් අදනකොට ලෝභය තියෙන්නත් කාලයක් යනකොට ඒක අලෝභයටපත් වෙන්නත් එනනම් මේ නිවස අදනකොටම ලෝභයයි අලෝභයයි දෙකම ඇතුව නේද හදලා තියෙන්නේ අපි සූත්‍රයේ කාලා තියෙන සංයුත්ත නිකාය අලුතගෙන මනමාලි කියලා අලුත ගෙන මනමාලි කොහමද කියලා කිව්වම වැසිකිළියට යනකොටත් මනමාලියා පිටිපස්සෙන් යනවා. කතාබහ කරන්නේ බොහොම ළඟින් වාඩි වෙලා කන බොන තැන ඉන්නවා අඩුපාඩු බෙදනවා බොහොම ලස්සනට උරතල් කතා කියනවා. ඇයි අලුතගෙන මනමාලි වටිනවා. හැබැයි ඒ මනමාලිම අවුරුදු 80ක් විතර වයස වුණාම ඒ මනමාලි පෑරගෙන ගියත් එයා මොකද්ද කියලා අහන්නේ කෑවද බිව්වද ඔයන්නේ බලන්නේ නැහැ. ඔයේ ඉන්නවා මල මුත්‍රා ගිහිල්ලා ගන්ධ සාර බෑ. හැබැයි ඕදන්න කියනවත් කිසිම දෙයකට ඒ පැත්ත පලාත යන්නේ හේතුව එදා ඒ කයට ඒ මනමාලිට තිබිච්ච ලෝභය අද අලෝභය බවට පත් වෙලා නේද? පුංචි ළමයට බෝනික්කේ දෙනකොට ඒ බෝනික්කා නාවනවා, කිරිපෝනවා, ඒ බෝනික්කාට බේත් දෙනවා, නලවනවා, නිදි කරනවා, හැම දෙයක්ම කරනවා. ඇයි? ඒ බෝනික්කා දැන් ගෙනාවේ කඩෙන්. ඒක අලුත් ඒකට බැඳීම වැඩි, ලෝභය වැඩි. සති දෙකක් තුනක් යනකොට ඒ බෝනික්කාගේ ඔළුව එක තැනක කකුල් එක තැනක බෝනික්කා පොළේ ගාලා පාගලා මොකද්ද ප්‍රශ්නය? ලෝභය අලෝභය බවට පත් වෙලා දැන් අපි දන්නවා මේ ලෝකේ සෑම නාම රූපයක් තුළම මේ ලෝභය අලෝභය කියන දෙකම පවතිනවා. ඇයි අපි ලෝභයෙන් ගන්න අපි අලෝභයෙන් ගන්න දක්ෂ වෙන්නේ නැත්තේ? අන්න අලෝභයෙන් ගන්න දක්ෂ නම් ඒකාන්ත වශයෙන් මෙයා හරියත් වෙනවා. මෙන්න මේ මානසිකත්වය විතරයි හදන්න තියෙන්නේ. අපි ලෝභයෙන් ගන්න දක්ෂ වුණා. ඒ දක්ෂකම දැන් අලෝභයෙන් ගන්න අපි පාවිච්චි කරන්නට ඕනේ. අල්ලගන්න පාවිච්චි කරපු දක්ෂකම දැන් අත්තරින්න පාවිච්චි කරන්නට ඕනේ මේ පුංචි දෙයයි අදන්න තියෙන්නේ එහෙනම් එදා මගේ මටයි කියලා ගත්තා දැන් අනිත් අයට මගේ නෙමෙයි කියලා ගන්නවා මේ වෙනස ඇති වෙනකොට අර කර්මයෙන් නිදහස් වෙනවා ඒ කියන්නේ යා මධ්‍යම ප්‍රතිපදාවේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා අනන්ත අප්‍රමාණ අපි මේ සංසාරේ ඇවිදලා මොනතරම් මේ විදියට අපේ අපේ කියලා අයිතිවාසිකම් කියන්නේ නැද්ද දකින දකින හැම දෙයක්ම අයිති කරගන්න හදනවයි කියලා කියන්නේ එයා ලෝභය වඩනවා. දකින දකින හැම දෙයක්ම විඳින්න ඒක ස්පර්ශ කරන්න උත්සාහ කරනවායි කියලා කියන්නේ එයා ලෝභය වඩනවා. දකින දකින හැම දෙයක්ම පාලනය කරන්න අයිති කරගන්න තමන්ගේ යටතේ පවත්වන්න වෑයම් කරනවා නම් ඒ හැම දෙයක් තුළම එයා ලෝභය වඩනවා. අපි සංසාරයේ ජීවත් වෙනකොට පාරවල් ගාන ඇවිදිනකොට මොනතරම් කාන්තාවෝ දකින්න නැද්ද? ඒ දකින දකින හැම කෙනාටම අපේ ඉත ගියේ නැද්ද? හැම කෙනාම අයිති කරන්න වෑයම් කළේ නැද්ද? ඒ කියන්නේ අපි ලෝභය වැඩුවා. ඒක තමයි ඒකට තියෙන සාක්ෂිය. දකින දකින ගෙවල් බඩු මුට්ටු දකිනකොට අනේ මේ වගේ බඩු මුට්ටු අපිට තියෙනවා මේ වගේ ඇඳක් තියෙනවා අල්මාරියක් තියෙනවා මේ වගේ වාහනයක් මටත් තියෙනවා මේ වගේ ගෙයක් මටත් තියෙනවා දකින දකින බඩු මුට්ටු හැම එකක්ම ගෙවල් දොරවල් ඉඩකඩම් හැම එකක්ම අප අයිති කරගන්න උත්සාහ කළේ නැද්ද ඒක විඳින්න උත්සාහ කළේ නැද්ද? ඒක තමන්ගේ යටතේ තබා ගන්න උත්සාහ කළේ නැද්ද? හැම මොහොතෙම අපි ලෝභය වැඩුවා. මේවා අපි හදන්නේ මේවා අපි එකතු කරන්නේ අපේ දරුව වෙනුවෙන් අනාගත සංගය වෙනුවෙන් අනිත් අයගේ යාපත වෙනුවෙන් කියලා ධර්මානුකූලව හිත අදාගෙන එතනත් අපි ලෝභයක් නෙමෙයිද නඩත්තු කළේ අනිත් අයට එකතු කරන්න අපිට තියෙන අයිතිය මොකද්ද ඒ අයගේ කර්මය ඒ අයට අවශ්‍ය දෙයි ඒ අය සංසාරේ මොනවද ගෙනාවේ ඒක නේද යාට ලැබෙන්නේ. එහෙනම් මේ තරම් දාන පැම් පූජා කරලා කිසිම මොහතක බත් කට කන්න බැරුව දුක් විඳපෝ ඒ රාතන් වහන්සේ නමක් අපට හම්බෙලා නැද්ද? හැමදාම පින්ඩපාත යනවා හැමදාම දාන ලැබෙනවා. හැබැයි මොකවත් පේන්නේ නැහැ. ඇයි? පින නැහැ, කුසල් නැහැ, දන් වළඳන්න. එහෙනම් අපි ඒ අයට කියලා කෙත්වතු වගා කෙරුවට ඒ අයට කියලා දානපැන් සූදානම් කළාට කන්න පින නැත්තම් වළඳන්න පින් නැත්තම් ඒ අයට බත් රැකයක්වත් ලැබෙන්නේ මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕනේ ජීවිත කාලෙම මාන්සිලා මාන්සිලා මාන්සිලා අන්තිම වෙනකම්ම ගෙයක් දොරක් නැතුව අනුන්ගේ ගෙවල් වල මිඳලා වයසට ගිහිලා මැරිච්ච මිනිස්සු අපට මුණ ගැහිලා නැද්ද ජීවිත කාලෙම මාන්සිලා මාන්සිලා අන්තිමට කන්න නැතුව බඩගින්නේ මැරිච්ච මිනිස්සු අපට පැනිලා නැද්ද දැකලා නැද්ද ජීවිත කාලෙම අම්බ කරලා පරම්පරා 20කට විතර දේපල අම්බ කරලා අන්තිම මොහොතේ ඒවා විඳ ගන්න බැරුව කාලා බීලා වියදම් කරන්න බැරුව කම්පාවටපත් වෙලා අදවත පෙල්ල මැරිච්ච මිනිස්සු අපට මුණ ගැහිලා නැද්ද එහෙනම් මේ විදිහට මේ ලෝකේ අපිට තවත් කෙනෙකුට යාපත කරන්න බෑ. මේ ලෝකේ කිසිම කෙනෙකුට යාපත කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. අපට යාපත කියන්න විතරයි පුළුවන්. එයාට යාපත වෙන්නේ එයා කරගත්ත කර්මයට අනුව. එයා ඒක සංසාරේ ගෙනල්ලා තියෙන්නට ඕනේ. දේවදත්ත තෙරුන් වහන්සේ රාත්බෝධිය ගෙනල්ලා තිබුණේ ඒ නිසා තථාගතයන් වහන්සේට දෙන්න බැරි වුණා. නමුත් අපි අද අනාගතයට අනාගතයට කියලා හදනවා. කිසිම මොහොතක අපිට අනිත් අය වෙනුවෙන් වස්තු හදන්න බෑ. සමහර දෙමව්පිය අම්බ කරනවා දරුවා වෙනුවෙන් කියලා. හැබැයි ඒ දරුවා උසමත් වුණාම සේරම විනාශ කරලා ඒගොල්ලොත් විනාශගත වෙලා බන්ධනාගාරගත වෙනවා. සමහර දෙමව්පිය සතපාක්වත් හම්බ කරලා නැහැ. හැබැයි ඒගොල්ලෝ අද ජාත්‍යන්තර මට්ටමේ පෝසත් වෙලා නැද්ද? විශාල පිරිසකට ජීවත් වෙන්න මාර්ගය හදලා දීලා ශ්‍රේෂ්ඨ තැනටපත් වෙලා නැද්ද? එහෙනම් ඒවා සංසාරේ ගෙනල්ලා තියෙනවා. මේගොල්ලෝ ගෙනල්ලා නැහැ. මේක කාලයේ දීපේ දේශයේ කුලේ මව කියන එක අපේ කර්මයට අනුව සැකසෙන එක මේ යථාර්ථය තේරුම් ගන්නට ඕනේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපට වැරදුනා. අපි ධර්මානුකූලව ලෝභය නඩත්තු කළා. දකින දකින දේවල් අපි අයිති කරගන්න ලෝභය නඩත්තු කළා. හැම දෙයක්ම විඳින්න හැම දෙයක්ම අයිති කරගන්න ලෝභය නඩත්තු කළා. මේ විදිහට සංසාරයේ හැමදාම ලෝභය නඩත්තු කරලා අද අපි ලෝභ චරිතයක් වෙලා කිසිම දෙයකින් අපි සෑයීමටපත් වෙන්නේ තියෙන ගෙවල් දොරවල් වලින් අපි සෑයීමටපත් වෙන්නේ පරිභෝජනය කරන ඉඩම් වලින් සෑයීමටපත් වෙන්නේ අපට තියෙන යාන වාහන වලින් අපි සෑයීමටපත් වෙන්නේ හැමදාම හැමදාම අපි අලුත් එකක් බලාපොරොත්තු වෙනවා හැමදාම වෙනස් එකක් බලාපොරොත්තු වෙනවා වෙනස් වීමක් වෙනවට අපි කැමති වෙනස් වීමක් දකින්න අපි වෑයම් කරනවා හැම තැනම අපේ ලෝභය නෙමෙයිද අපි නඩත්තු කරන්නේ ලද දෙයින් සෑයීමටපත් වෙන්නේ ලැබෙන දෙයින් සැනසෙන්නට අපේ සිත ශක්තිමත් වෙලා නැහැ හැම තැනම ලෝභය අපි නඩත්තු කළා මෙච්චර කාලයක් සංසාරේ ලෝභය නඩත්තු කරලා දැන් අපි ජීවිතයේ අන්තිම අවස්ථාවට ඇවිල්ලා ඉන්නවා. ඒ තමයි සසර දුකෙන් එතර වෙන අවස්ථාව, රාත්බෝධියෙන් පිරිණිවන් පාන්න සුදුසුකම් ලබන අවස්ථාව. එහෙනම් දැන් අපි වඩන්නට ඕනේ මේ කමඨාන කුමක්ද කමඨාන? අපට පේන හැම දෙයක් තුළම ලෝභය, අලෝභය කියන දෙකම දකින්න තියෙනවා. අලෝභයෙන් ගත්තොත් මම එතර වෙනවා, ලෝභයෙන් ගත්තොත් නතර වෙනවා. මට ඕනේ නතර වෙන්නද, එතර වෙන්නද? එතර වෙන්න නම් අලෝභයෙන් දකින්න නතර නතර වෙන්න ඕනේ නම් ලෝභයෙන් දකින්න දැන් අපි සංසාරේ අපේ මිනිසත් භවයේ අවසාන පියවරට අවිල්ලා ඉන්නවා. ඒක තමයි මේ ඇයෙන හැම දෙයක්ම අපි අත්තරලා ආගත්තොත් ඒ කියන්නේ අලෝභයෙන් ආගත්තොත් ඈතර වෙනවා. ලෝභයෙන් ආගත්තොත් නතර වෙනවා. එහෙනම් මම මේ ශ්‍රවණය කරන සෑම වචනයක්ම මම අලෝභයෙන් ශ්‍රවණය කරුවොත් ඒක මට අයිති නෑ මගේ කර්මයටයි අයිති. හේතුඵල ධාමට අනුව ඇෙන්නේ කියලා අත්තරලා අලෝභයෙන් ශ්‍රවණය කළොත් මම ඈතර වෙනවා. නෑ මේ මිනිසයා මට මටයි නිඳා කළේ මටයි අපහාස කළේ මටයි ප්‍රශංසා කළේ මටයි ගෞරවය කළේ කියලා ලෝභයෙන් අල්ලා ගත්තාම ඒ කාන්ත වශයෙන්ම නැවත ඉපදෙනවා එහෙනම් දැන් අපට එන හැම શબ્දයක් තුළින්ම ඊතර වෙනවද නතර වෙනවද කියන තීරණය දැන් ගැනීමේ අවසාන අධියර දැන් අපට උරුම වෙලා තියෙනවා. දැන් අපි මේ තීරණය ගත යුත්තේ හැයෙන දේවල් තුලින් මං ඊතර වෙනවද නතර වෙනවද මිනිස්සු බැනපුවාදෙන් නිନ୍ଦ අපහාස කරපුවාදෙන් මිනිස්සු අපිව ලැජ්ජාවට සමච්චලයට පත් කරපුවාදෙන් හැම දෙයක්ම පෙර සංසාරේ මං කරපු කර්ම මගේ කර්මයට අනුවයි මේවා සිද්ධ වෙන්නේ. ඒ විදිහට අපි අලෝභයෙන් ශ්‍රවණය කළා නම් ඒකාන්ත වශයෙන්ම ඊතර වෙනවා. අසෝලා මට බැන්නා අසෝලා නින්දා කළා අපාස කළා කියලා වෛර බැඳගත්තොත් තරාව සිතේ නිදන් කරගෙන පරිගැනීමෙන් අපි මේ ලෝකේ ජීවත් වුණත් අන්න ලෝභයෙන් ගත්තා එයා ඒකාන්ත වශයෙන්ම මේ සංසාරේ නතර වෙනවා එයාට නිවන් දකින්න අවස්ථාව උදා වෙන්නේ නැහැ මෙන්න මේ අඩුපාඩුව අපි නිවැරදි කරගන්නට ඕනේ මේ දැනෙන රස මට අයිති නෑ මේවා පෙර සංසාරයේ හොඳට මනාකොට සැකසලා සූදානම් කරලා පූජා කරන්න ඇති රසවත් දේවල් පූජා කරන්න ඇති ඒ නිසා මට රසවත් ආහාර වේලා කම්බුණා මේක මගේ කර්මයට අයිති හේතුඵල ධාමට අනුව දුන්න දේවල් තමයි මේ ලැබිලා තියෙන්නේ එහෙනම් මේ වගේම දෙයක් දීලා තියෙනවා එහෙනම් මේ රස මම දීපු දෙයක ප්‍රතිඵලයක් ස්වરૂපයක් වශයෙන් දැක්කාම එයා අලෝභයෙන් රස විඳිනවා අලෝභයෙන් ආහාර පාන භුක්ති විඳිනවා වෙනවා. ඒ තුලින් සසරෙන් එතර වෙනවා. රස දැනෙනකොට ලෝභ වුණාම කෑදර වුණාම තව තවත් කන්න ඕනේ මට විතරයි මේක ලැබෙන්න ඕනේ කියලා හැමදේම බදාගත්තාම ඒක ලෝභයෙන් කාපු නිසා එයා සසරේ නතර වෙනවා නැවත නැවත ඉපදීමට එයා ඉමිකම් කියනවා එහෙනම් අලෝභයේ ගුණයක් ලෙස වඩලා රාහත් වෙලා පිරිණිවන් පාන්න ඒ නිවන් දොරටුව අපට දැන් විවෘත වෙලා තථාගත සම්මා සම්බුද්ධ ගෞතම බුදු පියාණන් වහන්සේගේ ශාසනය තුල එහෙනම් මේ නිවන් දොරටුවෙන් අපි පිවිසෙන්නට ඕනේ, ඈතර වෙන්නට ඕනේ, විමුක්තියටපත් වෙන්නට ඕනේ. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි අලෝභයෙන් දකින්නට, අලෝභයෙන් ශ්‍රවණය කරන්නට, අලෝභයෙන් රස විඳින්නට, අලෝභයෙන් කතා කරන්නට, අලෝභයෙන් ජීවත් වෙන්නට, අලෝභයෙන් සිතන්නට අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. මේ තුලින් අපි වදන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, සම්මා දිට්ඨිය, සම්මා වාචාව, සම්මා ආජීවය, සම්මා කම්මන්තය, සම්මා වායාමය සම්මා සතිය අපි වඩන්නට ඕනේ. මේ සෑම දෙයක් තුළින්ම අපි පුරුදු පුහුණු කරන්නට තියෙන ආලෝභයෙන් ජීවත් වෙන එක අත්හැරලා පරිභෝජනය කරන එක ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස නිර්මාණය නොවන විදියට ජීවත් වෙන රටාව අපි හදන්නට ඕනේ. ඒක කියන්නේ Nirodha Gamini Patipada කියලා. එහෙනම් මෙච්චර කාලයක් ඉපදෙන්න වැඩ කළා. මෙච්චර කාලයක් දකින දකින හැමදේම අයිති කරගන්න උත්සාහ කළා. දකින දකින හැමදේම විඳින්න උත්සාහ කළා. හැමදේම අයිති කරගෙන පාලනය කරන්න උත්සාහ කළා. අද ඉඳලා මේ හැම එකක්ම මට අයිති නැහැ කියන මානසිකත්වයෙන් අලෝභයෙන් ගනුදෙනු කරන්න අපේ ඇසට අපි පුරුදු කරමු. ඇයෙන හැම දෙයක් තුලින්ම එක්ක ඇලුනා නැත්තම් ගැටුනා. ඒ නිසා කර්ම අදාගෙන නැවත නැවත සංසාරේ ඉපදුනා. හද ඉඳලා අලෝභයෙන් ශ්‍රවණය කරන්න අපි මේ කන් වලට පුරුදු පුහුණු කරමු. මේ ආර්ය ගුණය අපි වඩමු. මෙච්චර කාලයක් මාන්නෙන් කතා කළා උඩඟුවෙන් කතා කළා තමන්ගේ ආත්ම වර්ණනාවට තමන්ගේ දක්ෂකම් කතා කළා අද ඉඳලා තමන්ගේ නියතමානිකම අවංකකම තමන්ගේ සීලය කතා කරන්න අනිත් අයට සාපේක්ෂව කීකරුකමෙන් කතා කරන්න යටාත්පාත් වෙලා කතා කරන්න අනිත් අයට වඩා තමන් අව탁සේරු කතා කරගෙන කතා කරන්න මේ අලෝභයෙන් කතා කරන සම්මා වාචාව අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ මෙච්චර කාලයක් අය පිනවන්න පංචකාම පිනවන්න කාම ලෝකේ රජ කරන්න අපි උත්සාහ කළා පෝසත් වෙන්න වෑයම් කළා අපි ඉපදෙන්නත් කලින් අපට ලැබෙන වස්තුව තීරණය වෙලා ඉවරයි අපේ අම්මා තාත්තා තීරණය වෙලා ඉවරයි අපි ඉපදෙන දේශය දීපේ තීරණය වෙලා ඉවරයි අපේ ආයුෂ අන්තිම තප්පරයට තීරණය වෙලා ඉවරයි අපට එක විනාඩියක්වත් වැඩිපුර ජීවත් වෙන්න බැරි නම් අපට ලැබෙන්න තියෙන දේපල වලින් රුපියලක්වත් වැඩිපුර අම්බ කරන්නත් අපට බැරි නම් අපි කවුද පෝසත් සමත් වෙන්න වෑයම් කරන්න අපි වගේ අඥානියෝ මේ ලෝකේ තවත් නෑ නේද අපි මේ කරන බොළඳ යුද්ධය අපට තේරුම් ගන්න මේ බුද්ධ ශාසනය 2600 කළත් අපි තාම බැරි වුණානේ අපෝසත් වුණානේ මේ දුර්වලකම දැන් අපි හදා ගන්නට අවශ්‍යයි එහෙනම් අලෝභයෙන් දකින ඒ සම්මා වඩන්නට ඕනේ. අලෝභයෙන් ශ්‍රවණය කරන සම්මා වඩන්නට ඕනේ. අලෝභයෙන් කතා කරන සම්මා වඩන්නට ඕනේ. අලෝභයෙන් රස විඳින සම්මාව වඩන්නට ඕනේ. අලෝභයෙන් ස්පර්ශ කරන ගන්ධය වඩන්නට ඕනේ. අලෝභයෙන් ජීවත් වෙන ජීවන රටාව ඒ සීලයට විනයට එකඟ වෙච්ච රටාව හදන්නට ඕනේ. අලෝභයෙන් සිතන මානසිකත්වය හදන්නට ඕනේ. මේ අලෝභය තමයි අපිව රාත්බෝධයෙන් පිරිනිවන් පාන්න සුදුසුකම් ලබන්නේ. එහෙම නැත්නම් නැත්නම් Nirodha මානසිකත්වය අපට හිමි කරන්නේ මේක අපි වඩන්නට ඕනේ පුරුදු පුහුණු කරන්නට ඕනේ අපි ලබාපු මිනිසත් භවයේ අනන්ත අප්‍රමාණ දුර්වලකම් දැන් අපට වැටහුණා. අපි හැම තැනම මේ ලෝභයයි අලෝභයයි දෙක එකට තියෙන්නේ. අපි හැමදාම ගත්තේ ලෝභයෙන්, දැන් ගන්නට ඕනේ අලෝභයෙන්. ඒක පුරුදු කරන්නට ඕනේ. හැම දෙයක්ම ලෝභයෙන් ශ්‍රවණය කළා. ඒකේ අයිතිය අපි ගත්තා. අද අයිතිය නැතුව අලෝභයෙන් ශ්‍රවණය කරන්නට ඕනේ. ඒක වඩන්නට ඕනේ. ඒක අපේ රාත් බෝධිය. අපි මේ සංසාරේ පතාගෙන අපේ පාරමිතාව මෙච්චර කාලයක් රස හැම එකක්ම ගත්තේ ලෝභයෙන්. අද ඉඳලා සෑම රසක්ම ස්පර්ශ කරන්නට ඕනේ අලෝභයෙන්. ඒක තමයි අපේ පාරමිතාවෙන් අපි පතාගෙන ආපු රාත් බෝධිය මෙච්චර කාලයක් ඉතුවක්කාරකමෙන් උඩඟුකමෙන් ආංකාරයෙන් ජීවත් වුණා. ඒ සෑම චර්යාවක්ම ලෝභකමෙන් නඩත්තු කළා. අද ඉඳලා නියතමානිකම, අවංකකම, යටාත්පාත්කම, කීකරුකම කියන අලෝභයෙන් ජීවත් වෙන්නට ඕනේ. ඒ අලෝභය අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. ඒක තමයි අපි පතාගෙන ආපු රාහත් බෝධිය. මෙච්චර කාලයක් සිතුවිලි වලින් අපි ලෝභ දේශ මොහ වැඩුවේ නැද්ද? මෙච්චර කාලයක් ඉතුවක්කාරකමෙන් උඩඟුකමෙන් අපි මානසික ලෝකවල අපි සන්තෝෂ වුණේ නැද්ද? ඒ සෑම ලෝභයක්ම අලෝභ කරන්නට ඕනේ. වර්තමානයේ තුල මොහත තුල 100න් ඉන්න අපේ සිතට පුරුදු කරන්නට ඕනේ. ඒ අලෝභය තමයි, ඒ සම්මා සතිය තමයි අපි මේ සංසාරේ පතාගෙන ආපු රාත්බෝධිය ඒක පුරුදු පුහුණු කරන්නට ඕනේ. එහෙනම් මේ විදිහට මේ කමඨාන අපි වඩනවා මේ පුරුදු පුහුණුව අපේ ආයතන වලට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපි පුරුදු පුහුණු කරනවා නම් ඒ කාන්ත වශයෙන් අපි rahat වෙනවා මේ ලබාපු මිනිසක් භවය අවසාන භවය බවට පත් වෙනවා එහෙනම් මේ කමඨාන මේ ධර්ම දේශනාව හොඳට සිතේ ධාරණය කරගන්න, තැම්පත් කරගන්න, නිදන් කරගන්න, නිතර නිතර මෙනෙහි කරන්න, Tamange සිත තුළ මේ කමඨාන සජ්ජායනා කරන්න, ඇසකන දිව නාසය සමසිතෙන් අලෝභය වඩන කමඨාන පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම rahat වෙලා පිරිණිවන් පාන්න මේ ධර්ම දේශනාව කමඨාන මේ තුලින් ලබාගත් අවබෝධය දැනුම ප්‍රඥාව අප සියලු දෙනාගේම පිරිණිවීම පිණිස ඒ හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.